දැයි වරුණිය මෑණියන්ට සදා බුද්ධ සම්බන්ධ වෙනවා අපි ධර්ම දේශනාවකටයි ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා ඒ සඳහා කරපත් වෙනවා සාදුකාරය නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නිදීනං පවත්තාරම් යන් පස්සේ වද්ද දස්සාවි නිග්ගය වාදී මේ දාවේ තාදිසං පඬිති භජේ තාදිසං භජමානස්ස සියෝ හෝති නකාපියෝ තීති Thank you. එනියන් වහන්සේ ශ්‍රද්ධා උත්සාහයෙන් පින්වත්නි අපි කවුරුත් අනුදාන විදියට අද දවස් අපි කිව්වේ අනුචිවිල භාවනා කරන්න වෙනුවෙන් අද එසේ නමුත් අපි ඒ කණ්ඩායම නිස්සාරණයේදී රැස්වෙන්නේ කර්ම කාරණා යෙදුනේ ඉතින් අපි අනුචිවිල රැස්වෙන දවසේ මේ වගේ මේ වෙලාවට ධර්ම දේශනාවකට ආදී වෙන් කර ගන්නවා. අපි ඒ කාර්ය කරන බොහොම සමානව තමයි අද මේ කාර්ය කරන යදාගත්තේ. අපි පසුගිය නොවැම්බර් මාසයේ අනුග්‍රහම් වෙනකොට සාකච්ඡා කරමින් හිටියේ නැත්නම් ධර්මදේව වන්දා මාතුකා සපයාගත්තේ ධර්මපදයේ කියන පොතේ. ඒක සර්වඥාන්සේ විසින් දේශනා කරන සූත්‍ර පිටකයේ බුද්ධක නිකායට අයිති වෙන පොතක්. ඒ වුණාට සාමාන්‍ය බෞද්ධ ලෝකයා බුදු ත්‍රිපිටකයේම කාව්‍ය සංග්‍රහයක් විදිහට ධම්මපදයේ කියන කොට සරකින් තියෙනවා. ඒ ධර්මපදයේ කියන කොට උඹුරින් විග්‍රහ කර බලනකොට සම්මා දිට්ඨිය ඇති කිරීමට විශේෂයෙන්ම කර්මස්සකතා ඥාන සම්මාදිට්ඨියට ඇති කියන සංග්‍රහයේ පොතක්. ඒ නිසා එකෙන් ගන්න අදාන්නේ හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන මූලික පාඩම. නමුත් භාවනා කරන කීශාසයෙන් විග්‍රහ කෙරුවොත් ඒකට වැඩිය ගැඹුරක් එන්න තනියට වැඩිය අතුලාන්තයක් පෙන්වනවා. අපි මේ තාක් ඒ අමිතිරල කරන ලද මාත්‍රිකා සඳහා අප්‍රමාද වර්ගයේ ධනපදයේ අප්‍රමාද වර්ගයේ සහ චිත්ත වර්ගයේ පාවිච්චි කරලා තියෙනවා. අපි ගිය අවුරුද්දේ නිම කරන්නේ ඉන්නේ චිත්ත වර්ගය. ඉතින් අද පටන් අරගන්නේ අලුත් වර්ගයකින් ඒක නම වශයෙන් කරනවා පණ්ඩිත වර්ගය කියලා එක නම් කරලා තියෙනවා. ඉතින් මේකෙදී සර්වතන වහන්සේ ඒ පාණ්ඩිත්‍ය කැටගරියක සහ පණ්ඩිත ඇසුරක් ලබා ගැනීමට අදාළ දැනුමුතුකම් ක්‍රම සහ විදි වෙනවා. අද මේ ගත්තේ ඒ පඬිත වගේ තියෙන පළවෙනි ආතාව ඒකේ අට කතාවත් එක්ක නැත්නම් පසුබිම් කතාවත් එක්ක ගත්තොත් මේකට පදනම් වෙලා තියෙන්නේ රාද කියන ස්වාමීන් වහන්සේනවා. ඒ රාද එල්ජිනි ඉස්සරහ පේනම තිබුණා. ඒ රාජ කියන බ්‍රාහ්මණයා ඊටම දුප්පත් බ්‍රාහ්මණයෙක්. නම සද්ධාවන්ත කෙනෙක්. මෙයා සංඝයා වහන්සේලාට පිළිපද ප්‍රසාදයක් කියලා කියන බමුණු කුලයක ඉපදුනා. අන්තිමේට කාණ්ඩ කරන්න දෙයක් නැහැ. ඉඳ කරන්න තැනක් නැහැ. පස්සේ ආරණ්‍යයට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඉන්නකොට අපිරිය කරනවා, පාරවලතු ගන්නවා, ඒ දරදී සපේනවා. නමුත් ඇති වෙන්න කැම නැති විලා හම්බෙලා නැහැ. ආරණ්‍යයේදී ආට ඇති වෙන්න මේ ඉඳ තැනක් නැහැ, කාණ්ඩ දෙයක් නැහැ, අඳින්න දෙයක් නැහැ. නමුත් මේ කටයුතු කරනකොට දවසක සර්වත්‍ංශ දැකලා තියෙන නිවස බොහොම දුක්පත් ඔක් කිච්චු වෙලා ඉන්නවා. දවසක් අම්බලා කතා කරලා සීනාසන ඡායකාව යනකම මේ මනුස්සයාට පින තියෙන බව සර්වත්‍ංශ දැනගෙන සංඝයා රැස්වෙච්ච කියලා අහලා තියෙනවා මේ විවාද ගිහි ජීවිතේ ගත කරනකොට මොනම ක්‍රමකින් හරි මෙතන ඉන්න සංඝයා උදව් ලැබුණු කෙනෙක් ඉන්නවද කියලා. මෙයාගේ මුදල්වක් ලැබිච්ච කෙනෙක් ඉන්නවා. ඒ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මට මතකයි මේ මිනිස්සයා ලක්තැන්ක් වෙනවා මට ඉන්න පාටියක් කියලා. ඉතින් සාරිපුත්ත බුදුජානකසේ කතා කරලා සාරිපුත්ත ශාන්තිගේ මහලකින මේ වගේ පුළුවන් වෙච්ච වෙලාවේ තමන්ද ඉන්න පාට බෙදලා උපාසක කෙනෙක් අද මේ දරිද්‍රතාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එවැනි කෙනෙකුට ප්‍රතිසංග්‍රහයක් විදිහට මේක නම් පැවිදි කරගන්න කැමති නැද්ද කියලා සාර්ථක සංසයෙන් ආරම්භ සාර්ථක සංසයේ ඊට පස්සේ සර්වචාන්සික පෙළඹීම මෙහෙවීම තේරුම් අරගෙන මේ රාද කියන වයසක වබුණා පැවිදි කරගන්න. පැවිදි කරන පස්සේ මෙයා පැවිද්දන් අතර අන්තිම කෙළවරේ වාඩි වෙන්නේ. ඉතින් වක්කාරපත්තේ අන්තිම කොටස තමයි මෙයාට හම් වෙන්නේ. ඒ මනුස්සයා මේ තාම සුළු ආහාර ප්‍රමාණයක් ලැබිලා සංඝයාගෙන් ඉතුරු වෙන දේවල් සිවුර සීනාසනය බෙහෙත් පිළිකර පාවිච්චි කළා කියනවා. නමුත් කවදාවත් ඒ අලුත පැවිදිච්ච පැවිදික් විදියට ප්‍රතික්ෂේපයක් හෝ අයිතිවාසිකම් පිළිබඳ සටනක් කවදාකවත් කරන්නේ. තමන්න වෙත පැමිණිච්ච කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරලත් නැහැ. අර වැඩේ කරපන් කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔබට කාණ්ඩ තියෙනද අහනලා තියෙන බත් කට්ටුවට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වගේම මම මෙච්චර කයිදලා ඉන්නේ ඇයි මට මේ දේ නැත්තේ කියලා අයිවාසින් ඉන්නලත් නැහැ. ඉතින් එහෙම ඉඳලා මෙයා දිගටම භාවනා කරලා තියෙනවා උපදේශ ලබලා. ඊට පස්සේ ඒ තමන්ගේ භාවනා කෘත්‍ය සාක්ෂාත් වෙච්ච වෙලාවේ නැත්නම් අරණ්‍යයට පත් වෙච්ච වෙලාවේ රාද කියන රහතන් වහන්සේ දවතරස කරගෙන වන්දනා කරපුවාම සර්වඥාන්සේකට සතුටට එනතහේ වෙන්නපු ආදර්ශයට ඒ දාර්ශනික වික්ෂ චරිතයට කරන ගෞරවයක් වශයෙන් ඒකෙන් සාරය උකහාගෙන ඒ සිද්ධියෙන් නිදාණය කරගෙන නිදීනම පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සාවි නිකයවාදී මේදාවි තාක්ෂම් පඬිතේ පරිදි කියලා තියෙනවා යම් කිසි කෙනෙකුට නිග්‍රහ කරනවා. කවුරුහරි දාන කෙනෙක් නිග්‍රහ කරනවා හොඳටම දැනගෙන මේ මෙයා කරන වැඩේ හොඳ නෑ මේ වැඩේ කරපන් කියලා හරියට ඒ විදිහට කවුරු හරි පිළිබඳව අනුකම්පාවෙන් නැත්නම් මෛත්‍රියකින් කාටත් කෙලිම නිග්‍රහ කරනවා නම් සර්වචනති කියනවා එයා හරියට ඒ මනුෂ්‍යයාගේ gedara ඉදමේ මේ වෙනකොට දන්නේ නැතුව යට වෙලා තියෙන නිදානයක් අරගෙන පෙන්වන්න වගේ කියලා කාට හරි හරියට අනුකම්පාවෙන් කාගෙද වැරද්දක් පෙන්නලා දෙනවා නම් නිදීනම පවත්තාගෙන යප්පත්තේ වැච්ච දසාවි වැරද්දක් පෙන්නන කෙනා හරියට ඒක බුදු හැන් බලනකොට පේන්නේ තමන්ට කවම කාදාකත් දැක ගන්න බැරි කඨින නිදානයක් වෙන කෙනෙක් විසින් පෙන්ලා දෙනවා වගේ අන්න ඒ බව දැනගෙන නිග්ගයවාදී මේ ගාවේ තාක්ෂම් පන්දියකේ භජේ. ඒ තමන්ට නිග්‍රහ කළා නියම චරිත විග්‍රහයක් දෙන්න නියම විදිහට අනුන්ගේ අඩුපාඩු පෙන්ලා දෙන එවැනි පඬිතෙක් ඇසුරු කරන්නයි කියලා සර්වචනාංශේ මේකෙන් ආදර්ශයක් දෙනවා. තාක්ෂම්පජමානස සයෝ හෝතින පාක්ෂු. ඒ වගේ හරියටම දෙයක් ඇතුව තේරුමක් ඇතුව වගකීමක යුක්තව වැරද්දක් පෙන්නලා දෙන්න පුළුවන් පඬිතෙක් ආශ්‍රය කරන්න හම් වෙනවනම් ඒ කෙනා ධර්මදාන ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කවදාකවත් පිළිහිමකට කවදාකවත් නීච තත්ත්වයකටපත් වෙන්නේ නැහැ කියන්නේ. ඒක නිසා මේ රාහද කියන ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගුරු තන්තුව නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් ලැබිච්ච උපදේශ පිළිඅරගෙන තියෙන්නේ අන්නේ කියන විදිහට බොහොම නිහතමානී ගතිය. දන්න විදිහට දැනට තියෙන තොරතුරු හැටියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙම එච්චරම නිග්‍රහ කරන සුළු කෙනෙක් නෙවෙයි තාම නිහතමානී ස්වාමීන් වහන්සේ නම. නමුත් මේ රාජ ස්වාමීන් වහන්සේ ඇත්තට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නෙවෙයි මේ නිදානේ ලැබුවේ යාළුවෙකුට චර්ච ලකුණක් තිබුණා කවදාකවත් මට ඇයිද මෙහෙම වෙන්නේ කියලා ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. මට මේ දේ අවශ්‍යයි කියලා අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. අන්න ඒ ගතිය නිසා සංගය අතර මෙහා කොමුණා වගේ වෙනුනට බාලයා වුණාට දුක් කරදරාවට කවම කවදාකවත් ඉව එකක්වත් උඩුඩගත්තේ නැහැ. යා දිගටම බණ භාවනා කරා. ඒ බණ භාවනා කරපු නිසා සාසනින් ගන්න තියෙන ප්‍රයෝජන ටික ලබා ගත්තා. ඒ නිසා සර්වචර්ණාසේ දින හැම කෙනාටම ආදර්ශයක්. අපි නිහතමානී වෙන්න වෙන්න එහෙම තමයි වැරදි පෙන්න දෙන කෙනාට ප්‍රතික්ෂේප නොකර ඒක ලැබිච්ච නිදානයක් වගේ සලකලා කටයුතු කරන්න පුළුවන් නම් ඇත්තටම කියනවා අපි ඉස්සරහින් එකන බුදු කෙනෙක් තමයි. අපිට හැම වෙලාවෙම බුදුන් දකින්නවා. නමුත් අපි අපිට ඕන කරදර කියන එකට විතරයි බුදුහමෝ කියන්නේ. අපේ දොස් දකින්න එකට අපි කියන්නේ බෑ බෑ යත් එක කරන්න බෑ යකේ කියනවා තරහ යනවා කියන්නේ. මොහොත සර්වඥාචේ සඳහන් කළා කියනවා දීන් වතුර දීන් කිරි වෙන් කරගෙන බොන හංසයා වගේ තමයි ලැබෙන මේ නිග්‍රහය හිමක් නැහැ. ඒක පෙරලා පාවිච්චි කරන්න පුළුවන් නම් තමයි ඉස්රායෙල් බුදු කෙනෙක් තමයි. එහෙම නැත්නම් මට හිතුනේ හරියට තොරතුරු ටික මේ දෙන දේ දෙන පණිවිඩය හරියට ගන්න පුළුවන් නම් තමන්ගේ ගුරුවරයා බුදු කරවන්න පුළුවන් ගෝලයට. අපි දැන් කරන්නේ ගුරුනාථගේ දොස් දකින්න එක මට බැරුම් වාමට බැන්නවා මම ඉල්ලුමුදී ලැබුණේ නැහැ කියලා නමුත් හරියටම තොරතුරු ටික ගන්න පුළුවන් නම් ඒක ගෝලයාගෙන් ගුරුවරයාට හම් වෙන ලොකු පහළුවක් වෙනවා ඒක නිසා කියන්නා කෙසේ කිව්වත් තමන් තමන්ගේ චරිතය හදාගන්න එහෙම ආධ්‍යාත්මේ වඩා ගන්න එහෙම ඉදිරියට යන්න හැසිරෙන්න දන්නවනම් බුදුහාමුදුර සඳහන් කරනවා මම නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. උඹලගේ තියෙන ගුණය ඇති ප්‍රතික්ෂේප නොකර අයිතිවාසිකම් කතා නොකර එන දෙයට මූණ දෙන ගැටේ තියෙනවා බුදුන් දකින්න මොනකමක් නැත්තේ. ඒක තමයි ධර්මයේ තියෙන ගැඹුර. එනකන් ධර්මයේ කියන්නේ මේක කරි. ඉතින් ඒක මේ රාජ ස්වාමීන් වහන්සේ කියලා දීලා කරපු එකක්. මේ අනිත් චරිතෙන් ඔප්නෑන් වෙච්ච එකක්. අනිවැනි වෙලාවවල සර්වඥාන් වහන්සේගේ අවස්ථාව වැඩගෙන ඒක ධාතාවංගයක් මාර්ගයෙන් හෝ ගත්‍ය මාර්ගයේ උන්වහන්සේ රාජස්වාමීන් වහන්සේ කරන ස්තුති කතාවක් විදිහට පැවැත්වීමෙන් අද අවුරුදු 2600 ගිය ඒවා අද ගණන් භාවනා කරන කෙනෙකුට ලොකු ආදර්ශයක් සලකනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම විශේෂයෙන්ම බුද්ධ ශ්‍රාවකයෝ භික්ෂු වේවා භික්ෂුණී වේවා උපාසක වේවා උපාසිකා වේවා අපේ කෙරේ පැමිණෙන දේ ප්‍රයෝජන ගැනීම දෙන ප්‍රභාවය මත වෙලේ වන්දපවත්ලා තියෙන්නේ Taman එක උකහා ගන්න ක්‍රමයටයි මේක පිළිබඳව මම මෑත ඉතිහාසයේ දැක්කේ අපේ ඥානරාම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගෙන් කාටද උපදේශයක් ගන්න ඉතාමත් අමාරුයි කාටවත් මොනම දෙයක් මත ප්‍රකාශ කරන්නේ ඒ පොතේ තියෙන එකක් කියන මිසක් කාගක ජීවිතයට ඇවිලි ගන්න යන්නේ ඉතින් මට මතකයි මම පැවිදිනේ 36යි ඒ 36 පැවිදි වෙනකොට ධර්මී පාරමී සීනාසනයක් මම ඇවිල්ලා මාස දෙකක් අතර මගේ පැවිද්ද සිද්ධ වුණා මම අමු අමු ගිහියා සුරක් කරන විදිහට අමු ගිහියා ඉතින් මම ළඟ තියෙන්නේ සංඝයා වහන්සේ විශේෂයි මේ වත් පිළිවෙත් කිසිහි අවස්ථා පිළිබඳව ගෞරව සංකේත බයක් මම ඇවිල්ලා මේක අවුල් කරයි දන්නේ නැහැ කියලා. ඉතින් ඒකට හැම කෙනාම ඇවිල්ලා සිවුරාගින්නේ මෙහෙමයි. ආත්‍ර දාන ගන්න මෙහෙමයි. බුද්ධ වන්දනා කරන්නේ මෙහෙමයි කියලා අර සාමනීරයකට ගැලපෙන විදිහට කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ මේ අලුතට දීච්ච බබෙකුට නැන්දම්ම ඇවිල්ලා වුන්චම්ම ඇවිල්ලා අම්මා ළඟ ඉඳලා ඒව තල් කරනවා වගේ මේක හරිය අලුත් එකක් ජීවිතේට මේ නැතිලා ඉපදුනා වගේ තීක්ෂයක් නාට පැවිද්දට අලුත් නෑ ඉතින් සුමානයක් දෙකක් විතර යනකම් හැම කෙනාගේම මට පූර්වතලේ හම්බුණා මේ සුමාන දෙකකින් පස්සේ එක එකක් මම දිහා බලන්නේ මට ඕන තාලට මම දිරුවා ඕන තාලට දාහනේ වරදලා අර තේරෙනවා කොමුණා වගේ අර සුමාන දෙකේ හරි පූර්වතලයක් හරි සුවඳ ගැටියක් පේනවා. ඊපස්සේ ඇන්දාව කියලා මම ස්වාමීන් වහන්සේට ලොකු ශාස්ත්‍ර වන්දනා කරලා මම ස්වාමීන් වහන්සේ මේ ගිහි ලෝකේ ඉන්නදී අපිත් ලොකෝ කියලා තමයි හිතාගෙන හිටියේ. ඒත් මේ විතර කාර්යවලස බොහොම සතුටින් අපි යටහත් පහත් විදියට මේ පැවිද්ද ලැබුවා. හැම කෙනාම බොහොම උනන්දුවකින් බොහොම ලෙන්ගතුකමකින් බාල කවුරුත් වගේ මට ඉගෙනුවා. දැන් මට ක්‍රමයෙන් එන්නේ තේරෙන්න පටන් අරගත්තා මාව ගණන් ගන්න නැහැ කවුරක්වත් ඒගොල්ලෝ මට උදේ දෙන්නේ නැහැ කියලා. කොහොම මොනවද කිව්වේ? ඉතින් ආයෙසරයක් මම කරන්නේ මට නිකන් හිස්තතියක් දැනෙනවා. කවුරුත් මම ගැන හිතලා කරනවා නම් හොඳයි. දැන් මම දන්න වැඩිකම නිසාද මොකක්ද මේක ලොකු සංසේ දුරට හතියක් ගන්න කියනවා. නම ජීවිත ජීවිත හැමදාම කොච්චර දිනුනා කොච්චර වැඩි මහන්සි කොච්චර දැනුම තිබුණා අනුන්ගෙන් තොරතුරු ලැබෙන ක්‍රමයක ජීවත් වුණොත් අනුන්ගෙන් උපදෙස් ලැබෙන ක්‍රමයක ජීවත් වුණොත් පැවිද්ද සාර්ථක වෙනවා කවදා හෝ දැනුම නිසා හෝ බෞසුත භාවය නැත්නම් චිර රාත්‍රත් කියන වස් වැඩි ගතිය එතන ලාභ සත්කාර එහෙම නැත්නම් ජනප්‍රිය භාවය වැඩි කරන නිසා අනුන්ගෙන් තමන්ට උපදෙස් ලැබීම නැතර වුණා නම් එදා ආධ්‍යාත්මික ජීවිතේ විනාශයි ඒ සමුළු ජීවිතේම හම්බ කරන්නයි කිව්වා. තමන්ට කායින් හරි උපදේශයක් ලැබෙනවා. උපදේශ සමහර විටක නාස්තික විවේචන, සමහර විටක ආස්තික විවේචන, විවේචන නාස්තික උනත් ආස්තික උනත් දෙකම ලබා ගන්න ලබාගෙන ඒක නම් ඇත්තට සුද්ධ වශයෙන් කියේ ගුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ නාස්තික විවේචන පැත්තක දාන්නේ. ආස්තික විවේචනේ අරගෙන ඉදිරියට යන්නේ කිව්වා කවදා හෝ සමන් ගත කරන ජීවිතයේ ගත කරන පරිසරයේ ගත කරන සමාජයේ Tamante විවේචනාවේ නැති දවස වෙනවයි කියලා කියන්නේ ආධ්‍යාත්මික විනාශය. ඊට පස්සේ ඔලොමල වෙනවා. ඊට පස්සේ මේ මනුස්සයා ඒකාන්ත මාර්ගපාක්ෂික වෙනවා. ඒ නිසා කොච්චර වස්තියක් කොච්චර දියුණුවක් වුණා දිගටම Tamante අනුගේ උපදෙස් ලැබෙන ඒ නිහතමානී ජීවිතය බුදුජානනාංශයේ කෙලින්ම කියලා නෑ ආදර්ශයට ගන්නේ කිව්වා තමන්ගේම පුත්‍රයා වෙන රාහුල කුමාරට දීපු උපදේශය. රාහුල කුමාරට ලැබුණාට පස්සේ සර්වඥාන්සේ දීපු උපදේශය තමයි දීපාන්දර හැමදාම වැඩිමළුව අමදලා වැලිදෝතක් අතට අරගෙන උඩ දාන්නේ කියලා කිව්වා. උඩ දාලා ඒක වැටෙන්නේ බලන්න. මට මේ දවසේ මෙන්න මේ වැලිදෝත තරම් මට උපදේශ ප්‍රදේශයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි තමන්ගේ අතිජාත පුත්‍රයාට දීපෝපදේශී. එහෙම නැත්තම් කියනවා ඔබ ඕනේ ඔබලක් කරනවා ගැහුවක් කරනවා බැන්නක් බලනවා මම බුදු ආන්දරෝ ඔබ මගේ බුදු ආන්දරෝ පුතා ඔබ බය වෙන්න එපා කියන්නේ අපි උගන්වන්නේ. ඒක ගන්නෙ බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම කෙනාටම මේක මාර්ගයක් කියලා. සර්වචනන්සේ දවසක් ආරණ්‍යකට වඩිනවා ඇවිලා ඉතින් මේ රාත්‍රියේ සේනාසනේ ලැබෙන්නේ උදේ පාන්දර වැසිකිළියට යන ගිල සාර්ථකනාන්ති වැසිකිළිය එළියෙන් ඉඳලා උකසිනවා. ගල උකසිනවා කක්කේ ඉන්නවා නම් කවුද කතා කරන්නේ. ඇතුළත් එක්කෙනෙක් ඉඳලා උකසිනවා. ඒකට කවුද කියලා හදලා කියනවා මම රාහුල මේ විකස තුල රාහුල ආම්දුර එළියට එනවා. දැනට වැසිකිළියට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඇතුලේ මොකද කරන්නේ කියලා මම කියනවා සේනාස නීති තිබුණා නම් ඊයරලි දාගත්තේ වැසිකිළියේ. ඉඳ කරන්නේ නැහැ. රැසිකිලිය තමයි දන්නේ. මේ සර්වඥාන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් රජ නොවුණා නම් ඊගාට රජ වෙන්න ඉන්න කුමාරයා මේ රැසිකිලිය විඳාගෙන තියෙන්නේ. ඇස්සේ සේනාසනේ ස්වාමීන් වහන්සේලාගෙන් අවුරුද්ද පස්සේ කියනවා මේ ශාමණේර රත්ත් එක්ක එකට ඉඳලා ගන්න හොඳ නැති නිසා අපි හැමදාම ආවුහාමුදුරන් කිව්වා කණිත් කරන ගානන් දෙයි කියලා අපිට දෙන්න දෙයක් තිබුණේ නැහැ. කිව්වේ රැසිකිලිය විතරයි ඒක තමයි විඳාගෙන තියෙන්නේ. ඒ කිසිසේත්ම ආනන්දුවක් වෙලා නැහැ. බුදුජානකයකට ආරම්භ කරන්නේ නැහැ. ඒකට ආවෝ කුමාරගේ දක්ෂම මොකටද? තමන්ට හම්බෙච්ච දේ කවදාක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මට අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. ඉතින් ඒකට තවම දර්ශන තමයි රාජස්වාමීන් වහන්සේගේ චරිතය. ඉතින් ඒ වගේ වෙලාවල බුදුජානකයන්ගේ පෙන්වන විදිහට තමන් අනුන්ගෙන් උපදෙස් ලබා ගන්න සුළු ජීවන චරිතයක්. රටාවක් අපේ කිසිම විශ්වවිද්‍යාලයක හරි ඉස්කෝලේක හරි කොහේ හරි උගන්වන්න කියලා බලන්න. අද ඉගෙන ගන්න ගන්න ඕන මොකද? ඉගෙන ගත්තට පස්සේ එයා හිතනවා මම සියල්ල දන්නවා වගේ ධර්මශ්‍රේණිය වගේ තමයි කතා කරන්නේ. ඒ නිසා කවුරුත් උපදෙස් දෙන්න කියක් කමසලවද? මට උපදෙස් දෙනවා මේ මේ ඩිග්‍රී තියෙනවා, මට මේ ඩිප්ලෝමාව තියෙනවා, මට මේ ශිප්පේ තියෙනවා කියන අර හැම දැනුමක්ම මෝල් ගහන් කියලා පිළිපා. කඩුවක් කියලා පිළිගන්නේ නැමෙන්න හැරෙන්න බැරි තමයි කියලා අපි. සර්වඥාන්ගේ ශාසනයේ පමණයි බයලජ්ජික සාහිත්‍ය ශිල්ප දෙන එකම තමයි. අද පසුගිය අවුරුදු 200 ගත්තොත් දෙසියක් හිටපු කෙනෙක් මේ සභාවේ නැහැ. නමුත් වැඩියෙන්ම හිටපු කෙනා දන්නවා. ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ සමාජයේ තියෙන බයලජ්‍ය දෙක පිළිනේ. ඒක වැඩියෙන්ම දැනෙන රට වශයෙන් හඳුනාගන්න ඉතාලිය. ඉතාලිය තමයි අද ස්වාමි පුරුෂයාට සහ භාර්යාවට පවා වීදී වහලා යන්න බෑ. ඒ තරමටම ලිංගික කටවත කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ ධර්මකට පිළිලා කියන ස්ථාලයේ හිටපු අවුරුදු 40ට වැඩි දෙමාපියවරු හොඳටම දන්නවනේ අනේ අවුරුදු 40කට ඉස්සෙල්ලා මේකේ මනුස්සකම තිබුණා. දැන් ඒකක් නැහැ බයලජ්ජ නැහැ. ඒ මොකද හේතුව මොකද මේ නවීන විද්‍යාව දිනු වෙනකොට බටහිරේ ප්‍රධාන ප්‍රශ්නයක් තිබුණා මේ දිනුව සඳහා බුද්ධ ලේඛනයේ නාම කොටස සහ රූප කොටස දැන් කය සහ හිත ගත්තොත් මේ දෙකම දිනු කරනවාද නැත්නම් කය එක දෙපාර්තමේන්තුවක දෙනවා හිත එක දෙපාර්තමේන්තුවක දෙනවා කියන එක මේ දෙකට බෙදලා දිනු කරන එකද හොඳ කියන මූලික වාදය ආව මේක අවුරුදු 200 කට ඉස්සෙල්ලා ඒකට ඉතාම ශීඝ්‍රයෙන් භෞතික විද්‍යාව දිනුනවා. අස්තන රසායන විද්‍යාව, ජීව විද්‍යාවේ භෞතික විද්‍යාව, පස්සේ භෞතික විද්‍යාව කරන රූප ධර්ම පිළිබඳ තියෙන විද්‍යාව. මේක දිනුන ඉතාම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒ වෙලාවේ රාණේ ඩෙකාට් කියන විද්‍යාඥයා මේ දාර්ශනිකයා එයා කතා කරලා කිව්වා මේ දෙක පටල වෙනවා. දැන් නාම කොටස දිනුන නිසා රූප කොටස දිනුනේ. ඒ නිසා විද්‍යාඥයෝ රූප කොටස බාරගන්නවා. විද්‍යාවේ කෝක දිනුව ලබන්නේ කිව්වා. නාම දිනුව පිළිබඳ පල්ලි වාර ගන්න කිව්වා. ආධ්‍යාත්ම කොටස නාම කට්ටිය පල්ලිය රූප ගැන බලන්න යන්න එපා. රූප ගැන බලන විද්‍යාඥයා නාම ගැන බලන්න එපා කියලා මේ දෙක වෙන් කරපු ගමන් පුදුමාකාර වර්ධනයක් එන්න පටන් ගත්තා රූප කොටසේ. ඒ වර්ධනය පල්ලියෙන් කොහොමද ගියා? ඉක්මොල ගිහිල්ලා ආශ්‍යාකරයකට ආවා. ආශයකට එන්නේ හේතු උනේ මේ තරම් ශීඝ්‍ර රූප දිනුවත් එක්ක යුද අවුද දිනුව අනිකුත් තුප්පයි වැඩ ඔක්කොම දිනුනා ඒ වගේම ජනමාධ්‍ය දිනුනා නිසා ආසියාවේ වංශක හැම જાතියක් අර යුද විමානයේ අර සංනිවේදන ක්‍රම හරහා තුප්පයි ක්‍රම හරහා මිරිකුවේ තැළුවේ පොඩි කෙරුවේ කිසිම දෙයක් අනුකම්පාවක් නැතුව. ඔච්චරද කියනවා නම් මුළු ඉන්දියාවම සංකරණ ඒ තුන සදාචාරය අයින් කරලා සුද්ධ ව්‍යාකරණ කරනවා. සම්පූර්ණයෙන්ම බැරි වුණාට චීනෙත් කරුවා. ඉන්දුනීසියාව ආදී ආසියා කෘතියන සියුම සියලුම රටවල් මිදිකලා ඒකේ තියෙන සාරය ගත්තේ ලංකාවේ පුරුදු පැවැත්මක් ගමනය කරලා වගේ මේ ගන්නකොට මේ විද්‍යා දියුණුව මොන්නම තාලකින්වත් කෙනෙකුට යටපත් කරන්න බැරි විදිහේ අවි නිෂ්පාදනයක් සහ ජනමාධ්‍ය අතර නිකුත් වෙන කතා කරන්න පුළුවන් කරන දියුණුව කරගත්තා. අන්තිමට ආසිය අපේ සම්පූර්ණ වියකිලා ගියා. පොඩි වෙලා තුප්පයි වෙලා ගියා. අන්න මේ වෙලාවේදී මේක තදින්ම වැටුනේ ආසියාවට වගේම මුස්ලිම් ලෝකෙට ඒ දෙකොටසම මේ දුරු තාක්ෂණ නිසා සම්පූර්ණ යටපත් වෙලා ඒ මිනිස්සු කල්පනා කරලා බැලුවා දැන් අපිට දෙකක් තියෙනවා එකක් තමයි අපේ දරුවන්ට විද්‍යාත්මක දෙන්න පුළුවන් ඒකෝට අපේ දරුවන්ට තාව දාන්න පුළුවන් අපේ දරුවන්ට ජනමාධ්‍යට යන්න පුළුවන් අපේ දරුවන්ට චක්‍ර පහසුව හදාන්න පුළුවන් හැබැයි ඒගොල්ලෝ දැක්කා මේ වෙනකොටත් බටහිර ලෝක විද්‍යාඥයන්වත් එක්කම සදාචාරය පිළිගන්නේ කියලා බයලජ්‍ය දෙක නැති වෙලා කියලා එතකොට සිද්ධ වුණා මේ සාරියානි වගේ මුස්ලිම් නීතියට ඕ බුද්ධ ආගමේ කියන බයලජ්ජාව ගැන කතා කරන කෙනාට විද්‍යාවෙන් උනොත් බයලජ්ජාවද කියන මේ දෙක සමබර කරගන්න. ඒක සම්බන්ධව මුස්ලිම් ලෝකයේ විශාල විප්ලව ගියා. සමහරු මතක වශයෙන් ප්‍රකාශ කරා මේ දෙක අතරමැද තැනකට එන්න ඕනේ නැත්නම් අපිට මේ බටේකින් ගහන ගහින බලක් ගන්න බෑ. එතකොට මූලධර්මවාදීන් කිව්වා මේ විදිහට ගියොත් අපේ මූලික මුස්ලිම් නීති නැති වෙනවා සදාචාරය නැති වෙනවා. එහෙමනම් මුස්ලිම් ජාතියම නැති වෙයි. කිසිම තේකක් කම්පාවක් නැහැ බටහිරේ තියෙන ගෙහිල්ල. මේකට ඉන්දියාව එකතු වුණා. ඉන්දියාවේ තිබුණේ මුස්ලිම් නීතිය නෙවෙයි. අතන ගොඩක් මුස්ලිම් පැත්තවල තමයි ඉන්දියාවේම හින්දුවක්ම උදාහරණ වේදෝරක් ඉවර වෙලා ඒකේ හිටපු මූල නායකයන් එක්ක අන්තිමට ඉතුරු වුණේ රබීන්ද්‍රනාථ tagore වගේ කට්ටිය මැරලා ගියා. ගාන්ධි ඉතුරු වුණා. ඊපස්සේ ඒගොල්ලන්ට සිද්ධ වුණා නීතියක් හදාගන්න මේ භෞතික දියුණුවට යනවද නැත්නම් අපි සම්ප්‍රදාය රකින්නද කියලා. මේ දෙක අතර අඩමාරුවේදී ගාන්ධිතුමා පුළුවන් තරම් උත්සාහ කරා සම්ප්‍රදාය රැකගන්න. බටේට උත්තර ගහන්නෙත් නැතුව කිරිත යුද ප්‍රකාශය කරන්නෙත් නැතුව බයලජ්ජා යුතුකම ඉස්සරහට යන්න ඒ සාටනේ අතුරු බලයක් විදිහට තමයි ලංකාව වගේ රටකට නිදහස ලැබුණේ. මේ කියන්න හදන්නේ මේ අද තියෙන මේ ආධ්‍යාත්මික බාහිර දියුණුව අද තියෙන මේ භෞතික දියුණුව එනකොට ඒ දරුවා තුල ඒ අධ්‍යාත්මය ලැබෙන දරුවා තුල කවදාකවත් මේ බයලජ්ජාව හෝ නිහතමානී ගතිය හෝ ප්‍රතික්ෂේප නොකරන අභියෝග නොකරන චරිතය හිටින්නේ නැහැ. දරුවා විනාශ කරනවා. විනාශ කළ බයක් නැති ලැජ්ජාවක් නැති අම්මට වැඩි අක්කාටදී අපි දන්නවා මේ ශිල්ප තියෙනවා කියන මේ නවීන විද්‍යාව හරහා කාවාසිනිය වෙන මේ නිහතමානීත්වය තදින්ම කටේපේන්නේ ආශා කරේ. බටේ ඒක හොදන්න බැරි විදිහට හොද පාළුවල ඉවරයි. ගණ්ඩම දෙයක් ඇතුළත හොද පාළුවල ඉවරයි. ඒ නිසා බටේ ලෝකෙ කොච්චර පරිසර දූෂණය කරා බටේ ලෝකෙ දෙකම කරගන්න. බටේ ලෝකෙ කොච්චර මේ පෘථිවිය පත්‍තිම වැඩි කරන බව දැනගත්ත තරකන්න බෑ. බටහිර දියුනේ දරුවෙක් ගැන කිසිම අපේක්ෂාවක් නැහැ. අවුරුදු 12 ඉඳලා 24 දක්වා දරුවේ කියන්නේ මොකක්ද? ඒ දෙයට දෙමව්පිය හටක් වෙන මිසක් කවදා ඒ ධර්ම විද්ව කතා කරන්නේ නැහැ. නමුත් වාසනාවට ගමන්දන්නේ අවාසනාවට ගමන්දන්නේ අපි පිටිච් මේ ආශා කරේ තමයි මේ අගයන් ආඩම්බරයන් ටිකක් තියෙනවා. නීතිමානි වෙන්න ඕනේ, සිල්පයක් ලැබෙනකොට කිරිවදින කරලක් වගේ පොළොව පොළොවට පාත් වෙන්නේ. උණ ගහක් වැඩෙනකොට උණ ගහේ දැල්ල බිමට හැරෙන්නේ. මෙන්න මේ ගතිය තමයි බුදුහාමුදුරුවෝ මේ ඉක්කො කරලා දෙන්න හදන්නේ. මේක හොඳට තේරෙන්නේ අද අද ළමා වයසේ ඉන්න කෙනෙකුට වැඩිය අද දරුවන් හදන දෙමව්පියන්ට තලතුණායට පේනවා අපේ දරුවෝ අපේ අම්මලාට තාත්තලාට වැඩිය උගාක් අධ්‍යාපනය දුන්නා. උගා ශිල්පෙන් දිනුනේ. නමුත් අපේ අම්ල තාත්තලා ගාව තිබුණු ගුණ වලින් ලක්ෂණ එකක් නැහැ. කොහොමදත් බැහැ. ඒක මොකද අපිම වැරදි ට්‍රක් එකේ ළඟ තියෙනවා. ඒ දරුවට දීලා තියෙන්නේ කය වඩන පැත්ත විතරයි. මනස වැඩිමක් ඇති කරලා නැහැ. අන්තිමේදී දරුවෝ යමය යක්ෂය වෛරක්කාරේ වාටපත් වෙනවා. ඉතින් ඒක විශේෂයෙන්ම 12 විෂය කරත් අතර වයසේ ඉන්න ළමයෙක්ගේ මානසිකත්වය බලන්න ගියාම ඉතාම අනුකම්පාවෙන් බලන්න වෙනවා. ඒ දරුවා පත්කල් තියෙන අපහසුතාවය. ඒ දරුවට කවදාකවත් යම දීපු දෙයක් බාර ගන්නවා කියන එක නෝන්ජල්කමක් කියලා ඉස්කෝලේ ගන්නවා. ඒක විනාශ කරන්න ඕනේ. මේක විප්ලව කරන්න ඕනේ. මේක හදන්න ඕනේ. එහෙම නැත්නම් අයිතිවාසිකම් සඳහා හටන් කරගන්නවා. හැම ඉස්කෝලේකම හැම ගුරුවරයෙක්ම Taman කෙරෙහි දරුවගේ අධ්‍යාත්මනේ අවධානය ලබා ගැනීම සඳහා මේ පරිසරයට විරුද්ධව ආමඩ තාත්තට විරුද්ධව හටක් කරන හැටි අනිවාර්ය උරකල් විශක්කක් පාරනවා. දරුවට උගන්වන්නෙම ඕක නිකන් කරනම් බෑ. දෙදර ගියත් අඬ කරපන්. අරක ඉල්ලපන් මේක ඉල්ලපන් කියලා. ඉතින් ආණ්ඩු කරපුවාම මේ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අද මේ ගුරුවරු කියන යක්ෂයෝ කරන මේ වැඩේ නිසා ඒ දරුවගේ ඔළුවට මේ බෝම්බේ දැම්මට පස්සේ ඉතින් ගියාට පස්සේ අම්මට උද්දු හටන්නවා. තාත්තට උද්දු හටන් කරනවා. දැන් අම්මයි තාත්තයි බටේ ලෝකේ දරුවා කියන දේ අහගෙන යටත් වෙලා ඉවරයි. ඉතින් මේ දරුවට පේනවා දැන් අපි වෙන පොම්බගෙන යනකොට අම්මයි තාත්තයි බස ගන්නවා නිසා ෆයිට් එකක් නැහැ. ඒ නිසා එයා ඊගාට ගිහලා ෆයිට් කරන ගමන්ටම බරව ගන්නකොට අර ගුරුවරුත් තා. හැම විශ්වවිද්‍යාලයකම ගුරුන්ට විරුද්ධව යාකා. උද්ඝෝෂණ. එහෙම නැත්නම් අයිතිවාරණ දා හතක්. අධ්‍යාපන ඉහළට යන්න යන්න යන්න වැටිලා තියෙනවා. ඉතින් ඒක නිසා අධ්‍යාපන ක්‍රමය ඒකාන්තයෙන්ම නැවත සලකා ගන්න වෙලා තියෙනවා මෙන්න මේ කාතාව ගන්න. එහෙම දරුවෙකුට දැන් වැරද්දක් පෙන්නලා දෙන්න කිසිම ගුරුවරයෙක් නැහැ කිසිම දෙමාපියෙක් නැහැ මොකද ගිය ගෙනාගේ කේන්දරේ බලන්න වෙලා තියෙනවා. කිසිම දවසක හැරෙන්නේ නැහැ දෙන්නේ. ඉතින් ඒක නිසා මෙවැනි දෙයකට දරුවන් පූජා කරන දෙමව්පියන්ට වද වෙන්න වෙනවා. මේක තේරපාන්න නැත්නම් ඉතින් විශාල වශයෙන් ලාභ ලබනවා. ඒ මොකද හේතුව මේ අධ්‍යාපනය කරන නිසා විශාල ආර්ථිකයක් කරකැවෙනවා. විශාල සල්ලිස්මානක් කියලා තමයි ඩම් බුදල් වෙනවා කියන දෙකම. වරණ අන්තිම නිෂ්පාදනයේ ලක්ෂය. කිසිම දෙයක් කියන දෙයක් කරන්නේ මං ඉල්ලන දේ දුන්නේ නැත්නම් එක්ක මං වහකන එහෙම නැත්නම් තුවක්කුවක් කියලා කරන වෙච්චිම පොලිමකට එහෙම නැත්නම් අමරතර පියෙන් අයින ඒ වගේ ලෝකයන් සාද තක්වීර වෙලා තියෙනවා. මේ මට හිතෙනවා මේක මේ 2600 වෘත්තක් කිය සම්බුද්ධස්ස ජයන්තිය නෙවෙයි බුදුදහමේ වැඩ ඉන්න කාලේ තිබෙන්න ඇති ඒකයි බුදුහමර මේම සූත්‍ර එහෙම ගහත සත්‍යයන කරන්න වෙන්නේ නැත්තේ. නැත්නම් එදා මේ රාජහන්තුරුගේ වැඩේට ඉතරාගේ කරන්න දෙයක් නැහැ නේක සාමාන්‍ය දෙයක් නම් මේ රාජ ස්වාමීන් වහන්සේ සුවිශේෂී කෙනෙක්. ඒ නිසා අපිට මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි ලෝකේ කොච්චර දූෂිත වුණත් ලෝකේ කොච්චර කාම සම්පatti, ශාරීරික සම්පatti, භෞතික සම්පatti වලදී ගියා. Taman තමන්ගේ නිහතමානීකම දන්නවනම් Tamanට වැරද්දක් පෙන්නලා දෙන කෙනාට නිදානයක් පෙන්නලා දෙන කෙනෙකුට වගේ ගරු කරන්න දන්නවනම් බුදුසහනාචියා සාතිකය දෙනවා සෙයියෝ හෝති නපාපියෝ. කවදාකවත් ඔබ පාපියෙක් වෙන්නු ශ්‍රේෂ්ඨ කෙනෙක් වඩපත්. අපේ ජීවිත ආදර්ශ නැත්නම් අපේ ආධ්‍යාත්මික අපේක්ෂණ මොකක්ද? මේ ලෝකෙ හැම කෙනාම අයිතිවාසිකම් වලට හටක් කරන ලෝකයක් අපි තියෙන්නේ. අන්නේ ලෝකේ කිසිම දෙයකට අයිතිවාසිකම් සඳහා කරුණු නොකරන දිස්ත්‍රික්කයක් ගත්තොත් ලැබිච්ච ඕන මල දානයකට හොඳයි කියන්නේ දිස්ත්‍රික්කයක් ගත්තොත් ඒ මනුස්සයාට මායාවේ මාර්ග උගලට අහු වෙන්නේ නැහැ. කෙලෙස් උගලට අහු වෙන්නේ නැහැ. දේහපාලනඥ උගලට අහු වෙන්නේ නැහැ. ආර්ථික ඉසරඥ උගලට අහු වෙන්නේ නැහැ. සමාජ විද්‍යාඥ උගලට අහු වෙන්නේ නැහැ. හැබැයි මේ මනුස්සයාට වටේ වටේ ඉන්න කට්ටිය කියන නෝන්දලයි. වටේ ඉන්න කට්ටිය කියන බොළඳ මිනිහෙක් කියලා. අහුවෙන දෙයට යටත් වෙන්නේ නැහැ. සරුවත් යන අංශයේ මේක නොදැන අපි නෝන්දල් කරන්න කතා කරන්නේ නෙවෙයි. සර්වඥාන්සේ මේක පිළිබඳ කොච්චර අක්තර විස්තර ටිකා ටිප්පණී අටුවා විස්තර කරනවාද කියනවනම් උන්වහන්සේ සඳහන් කරන ලෝකේ තියෙන හරියක් තියෙන අසාධාරණ නිසා මේක දිහා බලකන් පොට්ටෙක් වගේ හිටපන් ඇස් ඇත්තේ නම් නොදැක්ක වගේ හිටපන් මම මේ පන්දිතරාම ඉන්න වෙලාවදී මම සිම්මන් වල ඉන්න වෙලාවදී ඒක ඇතුළත පොඩි ප්‍රශ්න වගේක් ඇවිල්ලා මගේ පැත්තෙන් නම් ඇත්තට ඒක ප්‍රශ්නයක් නෙමෙයි නමුත් විශාල වශයෙන් සමාජයක වැඩ කරනකොට අපි පද්ධතික වැඩ කරන්න එපා. ඒ ආපු ප්‍රශ්නෙදි මම ඇත්තට ඒක ස්වාමීන් වහන්සේ සමහරව අපි මේකට විග්‍රහයක් කරන්න ඕනේ. අපි මේක පිටු දකින්න ඕනේ. මම කොහොමද බුද්ධිලික ප්‍රශ්නයක් නෑ. ඔබට සහය වෙන්නේ නැහැ මට උත්තර ගායක් නෑ. මට ඕන සකන් කරන්න ඕන කමක් නෑ. නෑ ඔයම හරි කමන්නේ සහය දෙන්න හොඳයි කියලා මේ අපි එකමක් කරගස්සගෙන ඊට පස්සේ මේක සකන් කරනකොට ඒක අපේ සායද සම්බුද්ධ පිටාට ගිහිලා ධර්ම දූත මෙහෙරට. මෙයා කියනවා නම් ඒ වහන්සේගේ අපහුරුමෙන් ඉඳලා කොහොමද යන්නේ කියලා. මොකද මේ මනුස්සයා පිටරට ගිහලා තියෙන ධර්ම දූත සේවකී මොනවටද මේ මනුස්සයා එන්නේ ඉස්සර මේ බෙස්සගන්නේ. අපි එනකන් මොකේ. ඒක වෙන ඒ මොහොත් මෙතන විශාල දෙවිල්ලක් කරන මේක අහන්න. පිස්සුදු මොකක්ද දෙන්නේ යන්න අරින්නේ. ඉතින් එක දවසක මම කිව්වා මේ ඔය විදිහට නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන යනවා මම දීපු සහයෝගය මම පස්සට ගන්නවා. මම ඉන්නේ ඇයි කියලා. ඊට පහට මට තර්ජනය කරනවා එම අසාධාරණයක් තියේදී හටන් නොකර හිටියොත් ජර්මන් නීතිය හැටියට අසටන් නොකර සිටීම වැරදක්. මම හටන් කරන්න ඕනේ. මම ඔබට දෙයක් දමලා ඉන්නවා. මගේ විවේකයේ සඳහා මට පැත්තකට වෙන්න දෙයක් නැත්නම් අම්මෝ නීතියට මම යනවා. මම ජීවණිය නෙවෙයි ඉන්නේ. අනේ එහෙනම් මම මේකට කරන ප්‍රතික්‍රියාවක් විදිහට වෙනවා මම සායලි දෙනින් නතර කරනවා. ඒ වගේ නීති තියෙනවා. මොනාරි වැරද්දක් දැක්කොත් ඒක කරන්න ඕනේ කෙරුවේ නැත්නම් වැරද්ද දැකලා නිකන් හිත මේ වැරද්ද නඩු ගන්න. සර්වඥා දුම දැකලා ඔබට පේන වැරද්දක් කියලා කොට්ටෙක් වගේ ඉන්නවා. ඔබට ඇහෙනවා සම්පූර්ණ වැරද්ද යන්නේ සම්ම අසාධාරණම විනිශ්චයක් එන්නේ. බීරෙක් වගේ හිටනවා. ඔබට දැනෙනවා රස දැනෙනවා ගඳ දැනෙනවා පහස දැනෙනවා බලවතා ජයගනි කරන්නේ මොන කරන්නේ? ඔබ මොතේ මුතිය තිබුණට නැති කෙනෙක් වගේ ඉන්නවා. ඥානෙ තේන මේ මනුස්සයා මේ මොකද්ද ගෙනියන එජෙන්ඩාවක කියලා. නමුත් දැක්කෙන කෙනෙක් විදිහට මොඩෙක් වගේ හිටපන් ගන්න මලමිණියක් වගේ වෙලා දෙවියන් කියලා කියනවා. අද අපි දවසට කොච්චරක් නෝන්ගේ ප්‍රශ්න නිසා සහ අතීතනාගත ප්‍රශ්න නිසා සාහනයටපත් වෙනවා. අපි අද කොච්චරක් ප්‍රශ්න දැවිලි තැවිලි ගන්නවද අපිට කිසිසේත්ම විශ්ත ගන්න බැරි අපේ බලශේෂ්ඨේ නැති දේවල් හදන්න ගිහිල්ලා. මේකට තමයි තහතිරුකම කියන්නේ. මේක තමයි අමනකම් කියන්නේ. මේක තමයි අවිද්‍යාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ වත් කරපු විදියට අපි මේ මේ පුංචි දැනුමක් තියාගෙන අපි ලෝකේ හදනවා. ඇත්තටම අපිට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය හම්බෙලා නැති නිසා අපි මේ මේ බරපතල ප්‍රශ්න වලට මුහුණ දීලා අසහනය කරනවා. මේක ගැඹුරින් භාවනා කරන කරනකොට බුදුජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සියලු ක්‍රියාවලියට බුදුහාම කියන්නේ සංස්කාර ස්කන්ධය කියලා. මේ තියෙන දේ තියෙන විදිහට පිළිගන්න නැතුව මේක සකස් කරන්න හදන එක සංස්කාර ස්කන්ධය මේක තමයි කර්ම රස වෙනවා කියන්නේ. මේ තියෙන එක බාර ගන්න නැතුව මොනවා වෙනස් කරන්න ගියා ඒක කර්මයක් වඩපත් වෙනවා සංසාර දික් වෙනවා නමුත් අපි ගෙනාවු ඇබ්බැහිය කොච්චරද කියනවා අපිට දෙයක් දිහා බලලා වෙනස් නොකර ඉන්න බෑ. ගාය, කඩිගාය, පඬිතක, පැහිගතිය. ඉතින් ඕක තමයි තකතිරකම කියන්නේ. ඒකට කියන්නේ බෙදාගෙන පරිප්පු කරනවා කියලා කියන්නේ. ඇදගෙන නානවා කියලා කියන්නේ. ඒක දිහා බලනකොට පේනවා අනේ මේ මිනිස්සුયો කොච්චරක් ඇදගෙන නානවද දානවද ඉතින් ඒක දිහා බලනකොට හැරිලා බලනකොට ගණන්වත් පේනවා ගණන් ටිකක් නාලා ඉන්නේ කියලා. දාගෙන ඉන්නේ කියලා. නමුත් ඒකේ අඩුවක් පේන තියෙනවා. මම මේ ගාගන්න ලෝකේ ගාගන්න නැතුව ඉන්න උත්සාහ කරනවා කියලා උච්චරයි භවන ජීවිතය කියන්නේ උච්චරයි ආධ්‍යාත්මය කියලා කියන්නේ ඕක තමයි භාවනාව කියලා කියන්නේ ඒකට මේ ඉතුරු වෙච්ච කාලය මම යොදවන්න කැමති කොහොමද මේක අපි භාවනා ක්‍රියාත්මක කරන්නේ කියන්නේ ආනාපාන සති සූත්‍රයේදී සර්වඥාන්සේ පෙන්නලා දීලා තියෙනවා මේ සංස්කාර සකස් කිරීම සම්පජඤ්ඤ අසම්පජඤ්ඤ කියලා දෙකක් තියෙනවා. සම්පජාන සංස්කාර සහ අසම්පජාන සංස්කාර කියන. මේ සම්පජාන සංස්කාර කියලක අපි හිතල වෙනස් කිරීම කරනවා. මේ දෙමින් වෙන්න මේක මෙහෙම කරනවා මෙහෙම කරනවා. සමහර ඒවා අපි ඇබ්බැහියට කියනවා. අපි දන්නේ ඒක දිහා බලනකොට අපිට නොකර ඉන්න බෑ. මේ අසම්පජාන සම්පජාන කියලා කියන්නේ අසම්පජාන සංස්කාර කියලා කියන්නේ කුරුද්දට, අපැහියට, කර්ම ශක්තියට, රුචියට මනකට අපෙන් කියනවා දන්නේ නැහැ. තම සමහරෙනුම අපි දැනගෙන මේක හදන්න ඕනේ මේක හදන්න ඕනේ කියලා කරනවා. මෙන්න මේ දෙකෙන් සම්පජාන සංස්කාර සම්පජාන සංස්කාර කියන දෙකෙන් සර්වඥාන්වහන්සේ පුද්ගලයාට වාක්‍යෙම දෙන්නේ සම්පජාන සංස්කාර වලට විතරයි. අරන් දැන් දැන කරන වැරදි ටිකට විතරයි බුදුදහමට ශික්ෂා පාන. සර්වචනාංශී හික්මීම පාන. බයලජ්ජාව පාන. ඒක නිසා ඒ සංස්කාර කාය සංපජාන කාය සංස්කාර සංපජාන මනෝ චිත්ත මන. පචී සංස්කාර සහ සංපජාන මනෝ සංස්කාර කියන මේ තුන ගැන අවදිමත් වෙන එකට කියනවා අක්‍රමණය. මම කොච්චරක් දැන දැන මේ අනුන්ගේ දේවල් හදන්න යන ක්‍රියා කරනවද මම කොච්චරක් දැන දැන අනුන්ගේ දේවල් හදන්න කරන කතා කතා කරනවද මම කොච්චරක් දැන දැන අනුන්ගේ දේවල් වෙනස් කරන්න හිතවිලි හිතනවා කියන මේ තුන කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියලා තුනකට බෙදෙනවා මේ තුන නතර කළාට සම්පජාන කාය සංඛාරේ සම්පජාන වචී සංකාර සම්පජාන මනෝ සංස්කාර අපි භාවනාවෙන් අතර කළාට සම්පූර්ණ යටදක්වක් තියෙනවා සම්පජාන කාය සංකාර අසම්පජාන වචී සංකාර අසම්පජාන මනෝ සංකාර බය එළවෙන සුළු ඒක අපි සංසාරයෙන් ගෙනාවා අපේ සාසනය හැටියට විද්‍යාඥය කියන්නේ RNA DNA වල අපේ හැම සෛලයකම තියෙන දේවල් ඒක දන්නේත් නැහැ අපි මේ හිතලා කරන ටික නතර කරලා පස්සේ සිහි බුද්ධියෙන් බැලුවොත් පේනවා අපේ පාලනයකින් තොරව විශාල ප්‍රවාහ වගේක් ගලනවා අසම්පජාන කාය සංඛාර අසම්පජාන වචී සංඛාර අසම්පජාන මනෝ සංඛාර එවුව අපි නැත්නම් මම 16 පිටේ පාවිච්චි කළා මම ලඟව කරනවා කෙරුණාට පස්සේ මම හිතනවා මම කළා කියලා මේකෙන් සිසොෆෙනික් වගේ පිස්සුවක් තියෙනවා මේ වැඩේ මට කරන්න ඕන කමක් නෑ නමුත් කෙරියා අන්තිමට මට වගේ කියනවා. වගේ කියනට බුදුන් අදහන කෙනා නම් දන්නවා මෙන්න මේ නිසයි මේ අනාත්මයි කියන්නේ. මේක මට අන්තිමට කරන්න බෑ. මේක මගේ පාඩයක් නෙවෙයි නෙවෙයි කියන්නේ. නමුත් ඒ දේ මට ලොමු මිනිස් කරන මොලේට තේරෙන්න නම් හිතාමතා කරන කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර ශිල්පේ නතර. සීලේ නතර. හික්මේ නතර. බයලජය නතර. ඒකට කොන්දමයි නැති එකාට කවදාකවත් යට ප්‍රවාහය ගන්න හම් වෙන්නේ. ඒක එදේ මෙතේ පෞෂත්වයක් තිබිලා බෑ. තමයි හිතාමතා කරන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර එක්කම. ඒක හර දෙන්න බෑ ඒක තමම දන්න. මේක කිව්වොත් සීල ශික්ෂාව කියන්නේ. ඉතින් අපි මේ බැඳිලා ඉන්නවා යම් නීති පද්ධතියක්. අද මේ මේ කොරණ බැරි දෙයක් නෙමෙයි බැඳිලා තියෙන්නේ. අපි බැඳිලා තියෙන්නේ මම දැන දැන දැක දැක කාය ක්‍රියා කරනවා බැරි දෙයක්. දැන දැන දැක දැක වචී ක්‍රියා කරනවා නම් වැරදිදියා. කාය මනෝ ක්‍රියා කරනවා නම් ඒක ඒ මනසේ අහදන්න නැතුව වෙන කාටවත් කරන්න බෑ. ඒකයි අමනය කියන්නේ අන්නේ විදිය. නැත්තම් කියන්නේ අනිත් ඒවා. ඒක තමයි සීලයක් කරන්න බලන්නේ ප්‍රඥාන්තය විතරයි. ප්‍රඥාන්තය වෙලිලා නැතිලා නේද ප්‍රඥාව. මේ මිනිස්සු ඊට පස්සේ කරන්නේ එක දරේ හයියෙන් යන වාහනයට බ්‍රේක් ගන්න යන්නේ ස්කිප් කර කර කර කර කර කර හිතාමතා කරන කාය සංස්කාර වැරදි කායික ක්‍රියා කියනවා කාය දුචකිනේ ලෝහානතර පිටගතිය දැන දැන කරන සංපජඤ්‍යව කරන ඇති සංස්කාර එක සැරම කරන්න බෑ කරන්න බෑ කරන්න බෑ ටික ටික පිටගතිය නෝ සංස්කාර ගාක්ෂියු අයින් කරලා පස්සේ බලනකොට මොකක්වත් වෙලා නැහැ යටින් එන සංපජාන කාය සංස්කාර ඇති සංස්කාර නෝ සංස්කාර පිටුනකට වැඩි වේගෙන් කරනවා අන්න එදාට තේරෙනවා මේ යට යන ප්‍රවාහය මගෙන් අහලා නෙවෙයි වැඩේ කරන්නේ. උනාට පස්සේ මට වගේ කියන්න වෙනවා. මෙන්න මේ ටික නම් ඒකාන්තෙම නරක. මට අනුමත කරන්න බෑ. මම හිතාගෙන යන කාටවත් කරන්න ඕන කියලා ඒක ගන්න තකදීරුම් කියලා කියන්නේ. මොඩර්න් කියලා කියන්නේ. ධර්ම ගම්භීරත්වයක් නැතිකම කියලා කියන්නේ. බුදුන් හඳහන්නේ කියලා කියන්නේ. මේක දකින්නවා ඒකාන්තයෙන්ම දකින්නවා මරණ චිත්තක්ෂණය. ඒ කාන්තේම කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා ඇර හිටින. ඊට පස්සේ අසම්පජාන වශයෙන් කියන කාය ක්‍රියා වචි මනෝවේ දකින්නකොට පේනවා මම වැඩ නතර කරාට ඊගාව ආත්මයට යන්න එන පොදියක් තියෙනවා. ඒක යනවා අනිවාර්යයෙන්ම හේතු කර ධර්ම වල හැටියට මොන જાතින් අතර බුල්ඩෝසරයක් අදාලක නතර කරගන්න. මේක ජීවත් වෙද්දිම මේ මරණය හා සමාන. නැත්නම් මරණයට පිටු කරා වගේ දැන දැන දැක දැක කරන කායික දුෂ්චරිත නතර කරලා දැන දැන දැක දැක කරන වචී දුෂ්චරිත බලහීන කරලා දැන දැන දැක දැක කරන මනෝ දුෂ්චරිත නතර කරන්න යාට දැක ගන්න පුළුවන් මේවා නතර කරාට නොදැන ඇබ්බැහියට කර්ම ශක්තියට අසම්පජානව සිටින දේවල් වල මොනම වෙනසක් නැහැ මේක අද මොළයේ පිළිබඳ කරන පරිශනවලදී දැකගත්තට පස්සේ ඒ කීවෙන තොරතුරු ක්ලාන්ත කරන සුළුයි. ඒ මොකද ඒ පරිශන වලින් පෙන්නන ඉතාම ශක්තිමත් හිතානතා කටයුතු කරන මොළයක්. ගානක් හදනවා එහෙම නැත්නම් මෙහෙවන ලද ක්‍රීව ක්‍රියා කරන මොළයක්. ඊට පස්සේ කියනවා මොනවාක් නැතුව නිකන් වෙහසක් නැතුව විවේක වෙන මොලයක්. ඊට පස්සේ තියෙනවා සම්පූර්ණ නිින්ද ගිය මොලයක්. ඒ තුනටම ඔය ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක දාලා 160 ගණක් විතර ඉලෙක්ට්‍රෝඩ්ස් හයි කරලා එන සිග්නල් බලපුවාම පු탁තර මිනිස්සු වශයෙන් අපි හිතන්නේ හිතලාමතලා කටයුතු කරන මොලේ උගාක් හයිය වැඩ කරනවා. විවේක වෙන මනස ඊට වඩා අඩුවෙන් වැඩ කරනවා. නිදාගෙන ඉන්නකොට මනස වැඩ කරන්නේ නැහැ. පරිශුනේ පෙන තුනම එක හා සමාන වේගකින් වැඩ. කිසිම වෙනසක් නැහැ. සක්‍රීය හිතාමතා ගානක් හැදුවා. එතන විවේක හිතන්නේ ඉඳ හිතිය මනස එකම වේගයෙන් වැඩ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හදිසිය නිදාගෙන මනසට වතුර එකක් දාලා නැගිට්ටුවොත් විතරක් කුංචි කම්පන වෙනසක් වෙන්නේ නැහැ. නමුත් දිගටම මේක විතර වැඩ කරන නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් මේක යකාගේ කම්මලු. මුලේ ඇතුලේ අපිට පාලනය කරන්න පුළුවන් ඉතාම ටිකයි ඒකවත් කරන්නේ නැතුව මට මට ඕන දේවල් කරන්න ඕනේ කියලා කියන්නේ මේ විශාල කර්ම ශක්තිය මේ විශාල හේතුඵල ධර්ම ගැන නොදැන මේ තහන්න පුළුවන් මේ පුංචි ශිල්පයක් අල්ලන කරන කෙනා ඒ නිසා බුදුනාහාචි මතක් කරනවා මේක මෙච්චර දුෂ්කර නෑ මේ කරන භාවනාවට සම්බන්ධ කරලා කරනවා අපි මේ ලෝකේ අමතක කරන ආදාසෙයි නැත්නම් ලෝකේ පොඩ්ඩක් తాවකාලිකව සම්බන්ධ නැලාසින් ආරණ්‍යකට එනවා. ආරණ්‍යයට ඇවිල්ලා අනී ආරණ්‍යයට අපිට ලොකු දෙයක් කියලා සුදුට දක්වනවා. සිල්ලා සිල්වතුන් වට කරගෙන ජීවත් වෙන ගමන උත්සාහ කරන ආරණ්‍ය සංඥාව අරගෙන ග්‍රාම සංඥාව ප්‍රතිස්ථාපනය කරනවා. මම දැන් ආරණ්‍යෙ ඉන්නේ, මගේ වුණාරින් ඉන්නේ, ප්‍රතිපදාවෙන් ඉන්නේ. ඒක කෙලෙස් අඩුයි කියලා ඉන්නේ. ඒ වෙනකම මුළු ආරණ්‍යෙම තියෙන හිත ඊට පස්සේ කායට අඩු කරනවා. ඊට පස්සේ කියනවා මට දැන් ග්‍රහණ සංඥාවක් නෑ ආරම්භ සංඥාවක් නෑ කය. මම දැන් මෙතන. ඉතින් ඒකට හිත ගත්තයි කියලා කියන්නේ විශාල අසහනයක්. විශාල දෙවිලක්, විශාල දෙවිලක් වෙනුවට කයේ එන දෙවිල්ල, කයේ එන දෙවිල්ල, කයේ අසහනය තියෙනවා. මේ දන්නවා දැන් මේ දන්න ප්‍රදේශයක දෙවිලි දෙවිලි දිනනවා. නමුත් මේ මතින් ඒක මාර්ගයට වහන් වෙන ගොඩක් අයින් කරනවා. ඊටසේ කාය කියන හතර මහ ධාතුන් වෙනුවට ආස්වාද ප්‍රසවාස විතර කරනවා. ඒකට හතර මහ ධාතුන්ගෙන් එන දැවිලි කැලේ වෙනුවට වායෝ ධාතුවේ දැවිලි කැලේ විතරයි තියෙන්නේ. ඒක ග්‍රාම සංඥාවෙන් දැවිලි කැලේ නෑ. අරඤ්‍ය සංඥාවෙන් දැවිලි කැලේ නෑ. කායින් වෙන දැවිලි කැලේ නෑ. හුස්මෙන් වෙන දැවිලි දැවිලි තියෙනවා. ඊට පස්සේ මේ හුස්මත් හිමීට හිමීට හිමීට ගෙවම් කරලා ඉවර කරන තැනට පොඩ්ඩක් හිතන්න. හුස්ම අපි කරනවා පොතේ දැනුමින් කරගන්නේ අපි හිතමු හුස්ම නොදැනෙන තරමට ගත්තයි කියලා. අන්න එතකොට යාට තේරෙන පටන් ගන්නවා දැන් ග්‍රාමය ගම යන පිළිම පිළිමක සංඥාවක් නැහැ. අරණ්‍ය සංඥාවක් නැහැ. කාය සංඥාවක් නැහැ. ආශ්‍රව සංඥාවක් නැහැ. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා දාරතයක් නැහැ, අසහනයක් නැහැ. තමන් යම් ප්‍රමාණයක අභ්‍යවකාශගත වුණා වගේ විවේක වෙනවා මේක බුදුහාමුදුරු කියනවා කාය සංස්කාරයන්ගේ සමුදය. අසම්බය කාය සංස්කාරං අසසී සාමිති චික්කති. ඒක බුදුරජාණන් සුපේනවා දැන්සේ අපිට ආරාධනා කරනවා බලන්නේ කියලා. ඔබ හිතලා හුස්ම නොගත්තට හුස්ම වෙන්න ඕනේ කරදරයක පේනවා වෙනවා. මේක බොහෝම කරදරයක් නැත්නම් ශරීරයේ හොඳ සමබරතාවයකින් යනවා. බෝව නටවන්න ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ නැහැ, පයිලට් කෙනෙක් ඕනේ නැහැ. ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් ගන්නවා වගේ ෂෝක් එක දෙනවා. ඇත්තට ඒකවල විතරයි. අය සැනසෙන්නේ. මම ඉන්න මේක කටුකොලක්. මේක දඩුවන්දී ගහින්නක් මොකද කොච්චරක්වත් අපි කරන්නේ මේකත් එක නාමයෙන් ක්‍රියාකාරකම් නතර වීම කායික පැත්ත කරන්න පුළුවන් කාය සංස්කාර සමතිය. නමුත් වචී සංකාර මනෝ සංකාරකේ එන්නද අටවචාරින් මහන්සලා පෙන්නනවා මේ විදිහට කාය සංස්කාර ධනතේකටපත් වෙනකොට ඒ අතරම මැදදීම වචී සංඛාර කියන කතා කිරීම විතරක් නෙවෙයි විතක්ක ਵਿਚාර දෙකත් අතරමඟදී හැලෙනවා ඒ නිසා ඉස්සල්ලාම හැලෙන විතක්ක ਵਿਚාර කාය සංස්කාර වචී සංඛාර ඊට පස්සේ කාය සංස්කාර ඊට පස්සේ ඉතුරු වෙන්නේ චිත්ත සංඛාර ඒක චිත්තානුපසනාවේදී පස්සම්බය චිත්ත සංකාරං දැන් ඉස්සලම කියනවා චිත්ත සංකාර පරිසංවේදී ඒක පස්සම්බය චිත්ත සංකාරං ඒකත් අඩු කරන්න පුළුවන් අඩු කරලා බලන්න ඉන්නකොට තමයි තේරෙන්න පටන් ගන්න මේ කය කියන සංඥාවක් බර දුක් දුක් කරදර ගැනීමක් නෑ හුස්ම ගන්න කියලා කරදරයක් බා දුක් කරදරයක් නෑ ඕ තේරෙන හොඳට පිට ශබ්ද ඇහෙනවා තේරෙන හොඳට මේ කයේ කියන පුංචි පුංචි වේදනා කියන තේරෙන හොඳට හිතවිලිත් එනවා නමුත් ඒ එකකින්වත් හිතතරව ගන්න නැතුව, කෙලස ගන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි කෙලස් නැතිකමක් නෙමෙයි තියෙන්නේ කෙලස් වලින් කෙලසෙන් නැති ගතියක්. ඉතින් දිසකට දෙන්න ඔබ කොච්චර භාවනා කළා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සම්පත් කළා. ලෝකයේ කෙලස් අඩුවක් වෙන්නේ නැහැ. ඒ කෙලස් ඔබ කරා ගලන්නේ කියලා අඩුවකුත් නැහැ. ඔබට ඔයින් යන්න කරන්නේ. උඹට කරන්න පුළුවන් ඔය ටික අඩු කරන එක විතරයි. ඉතුරු ටික ඉවසපන්. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක තමයි තේරෙන ගතිය. මේක තවන ගතිය. ඕක නැති කරන්න බෑ. ඔබ බුදුහාමුදුරට නැති කරන්න බෑ. අන්න එදාට තේරෙනවා අපි භාවනා නොකර ඉඳලා මරණ මොහොතදී මේ හිතානතා ගන්න සංස්කාර නොහිතා නොමතා ගන්න සංස්කාර දෙක ආවට පස්සේ මොන යහාරද පුළුවන් වෙන්නේ ඊගාවාත්මය ගැන මේ සාධකයක් දෙන්න. මෙතන ඉන්න කවුද ඉන්නේ මැරෙන්නේ නැහැ කියන්නේ. මෙතන කවුද ඉන්නේ වයසට යන්නේ කියන්නේ. මෙතන කවුද ඉන්නේ දෙ වෙන්නේ කියන්නේ. ඉතින් නිසා මේව කරන්න වෙලා නැහැ. මේවා ගැඹුරුයි කියලා පැත්තකට දාගෙන හිටියට. උදේනාචික දහසක් නයි මූලධර්ම පෙන්නලා කියනවා. ඔබට ඉදිරියදා ජීවිතයේ මේ දුක්, කියන දුක් මතවල දුක් වවාගෙන හිත දුක් කරදර ගන්න චිත්ත தත්ත්වය තමයි මේ චෝදනා කිරීම සහ අයිතිවාසිකම් ඉල්ලා කරන හරිය. මේ දෙක තියෙන තාකලුට අපායට යන්න ඕන කමක් නෑ මේකම අපාය. අපිට මේ ලක්ෂණ බුද්ධෝත්පාද කාලයක් වෙලා තියෙදි තව මොනවද ඉන්නේ? අපිට මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙදි තව මොනවද තව ඉන්නේ? අපිට ඇහැකන් දිවනාසේ ලස්සනට මේ චන සම්පatti ලැබිලා තියෙදි අපිට තමයි අපිට කල්‍යාණ සත්පුරුෂ තේරෙන්නේ ලැබිලා තියෙනවා, පැවිද්දෝන් නම් තියෙනවා, බණ ඇවිල්ලා තියෙනවා මේ හයම තියෙදි මොනවද හම්බෙච්ච නැති දෙයකට වහ කනවා. අල්ලපු කෙනෙකු කුතුහක් කරන් ගිහලා වෙඩි තියලා මරනවා. කඩු අරන් කපනවා. මේ ඉල්ලපු හැම හම්බ වෙනවා. ඉතින් කවදද මේ මේ අමනය මේ මිනිසයා කියන දාතා කවදද මේ ලද දෙයින් සතුටින් කියන්නේ ඉනස් කියන එක පුරුදු කරන්නේ. දැන් ඇති කියන එක පුරුදු කියන්නේ කවදා අපි අත්තම්මල මුත්තම්මල ගාව තිබුණේ ඒ කතිය භාවනා වෙන්නේ නෑ යාළුවා. ඒකෙන් පොඩි ඉඩයක් ගන්නත් බොහොම සතුටින් ජීවත් වුණා. නිසා මෙච්චර කැන්සර් තිබුණේ මෙච්චර ආසාහනේ කියන ලෙඩේ තිබුණේ මෙච්චර අල්ලමුගේ දත් එක රණ්ඩු තිබුණේ ආණ්ඩුවේ මුකුත් බලාපොරොත්තුන්නේ දේශපාලන දේවත් ආදන්න ගියෙත් නෑ උන්දල ABCD ආර්ථිකයේ තිබ්බේ අල්ල බතල කොස්දේ හරියටම හරි ආර්ථික දැන් තියෙන ආර්ථික න්‍යාය මොකක්වත් ඕනේ ඌ හදන්න ලොකු කොම්පියුටර් ඕනේ, මේට්‍රික්ස් හදන්න ඕනේ, ගණන් හදන්න කියලා විශාල චිත්ත පීඩාවක් නෙමෙයි ABCD ආර්ථිකේ මොකක්ද නැහැ. මම කියන්නේ එතෙන් යන්නේ කියලා. මම කියන්නේ මේ සංකර මේ අද ඉන ආර්ථිකයේ ඉඳීම පවා. බුදුහාමර පෙන්වන විදිහට නිදී නම පවත්තරම් යම්පස්සේ වජ්‍ය දස්සාවි. තමන්ගේ වැරද්ද දැකලා ඒ වැරද්ද මේකයි කියලා පෙන්වන නිදාණය පෙන්වන වෙලාවේ නිදාණයක් පෙන්වන්න ASCII ඒ පඬිතිය දැනගෙන නිකයවාදී වේදානි තාජසම් පඬිතු අන්නේ විදිහට මේ හොම්බර දෙකක් තමලාගෙන පඬිතෙක් ඇසුරු කරන වෙලාවදී ඒක ගරු කරන්න දන්නවනම් අනිවාර්ය මේ පඬිතයාගේ ඒ දැනුම් දැනුම් සම්භාරයේ තමයි ණයට ගත්තා වගේ පුදුජනස් කර ඕනම වෙලාවක මගේ දැනුම ණයට අරගෙන ආයෝජනය කරන පස්සේ කරන්නේ. අල්බතුක මේක පුදුජනන්සේ දෙනවා අපට ආයෝජනය කියලා. තමන් තුළ ඒ නිහතමානී ගතිය නැත්නම් මම දන්නවා මමයි කෙරුම කියලා ගත්තොත් කිසිම පඬිද කෙනෙක් කිසිම කෙනෙකුට අත තියන්නේ එනවනම් අමනෙක් අනුන්ගේ ජීවිතයට අත තියන්න එනවනම් අමනෙක් පඬිද කෙනා කවදාකවත් නෑ එයා ළඟට ගිහිල්ලා එන්නුව එදී ළඟට නම් ගන්න පුළුවන් වුණොත් වෙන කෙනෙක්ගේ දැනුවා ගන්න පුළුවන් වුණොත් තමයි ඒ කාන්තේම කල්පතුක මෙලකට නායක වගේ පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා එදා එවැනි චරිත දුර්ලභයි අදත් එවැනි චරිත දුර්ලභයි ඉතින් මගේ පුද්ගලික මතය තමයි මේක තොග වෙන දාන කරන බිස්නස් එකක් නෙවෙයි මට ඕන කරත හැකි මගේ මරණ කායවත් අපේක්ෂා කරන්න බෑ අපි ලේ නෑකම තිබුණාට ඕනෑකම තිබුණාට බෞද්ධ වුණාට භාවනා කරාට ඔය මොනම පන්තියකවත් මම දන්නවා මට තේරෙන විදිහට මේ නිහතමානී වෙන්න ඕනකම කාටවත් නැහැ. දැන් භාවනා කරන්නේ භාවනා ස්ටයිල් එකක් නිසා. නැත්නම් මේ භාවනා කරලා දුක් නැති කරන්නේ නෙමෙයි. අපි භාවනා කරනවා අපි භාවනා උපදෙස් දෙනවා කියාගෙන ඒකත් අංගෙන්න පටන් ගන්නවා. භාවනා කරන එකත් කරදරයකට අරගෙන තියෙනවා. නමුත් බුදුරජාණන්ස පෙන්වන්නේ ධර්මය නම් භාවනාව නම් කවදාකවත් එහෙම දුක් කරදර පිටින්නේ නැහැ. ඒක නිසා මේක පිළිබඳ අටුවාව සපේන අටුවාචාර්යන් වහන්සේලා කියනවා තමන්ට උපස්ථාන කරන ගෝලයක් ඉන්නවා නම් අතරේ කැටත්තේ කියනවා ඒ මනුස්සයාගේ වැරදි පෙන්ලා දුන්නොත් ඒ මනුස්සයා යයි යන්න එතැයි මනුස්සයා මට කරන උපස්ථානේ නැති කරන් කියන උගදෙනෙක් කියන්න උපදේශය දෙන්නේ නැහැ මොකද තමයි අපේ පුද්ගලික ආඩුව සලකලා එවැනි කෙනෙකුට බුදුහාමුදුරුවෝ පඬිතයයි කියන්නේ බුදුරජාණන්සේගේ ශාසනයට කසල කියලා කියනවා. තමන්ගේ අතවාසියට අනුග්‍රහකේ නොදැකී ඉන්න එක කසල. කුණක්. දන්න කෙනා විශේෂයෙන් මේ ආර්ය ස්වාමීන් වහන්සේ වගේ මේ ජීවිතයේදීම භාවනාවෙන් දැනුමින් ධර්මයෙන් වැඩ ගන්න පුළුවන් කියන දක්නකොට සර්වඥාන්සේක ඒ පුද්ගලයා කොට දාන්න කටයුතු කරන විතරක් නෙවෙයි ආදර්ශයකුත් අරගෙන මේ ගමනක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදා දැනගෙන කටයුතු කෙරුවොත් අවුරුදු 2000ක ඉස්සෙල්ලා මේක දුර්ලභයි අදත් දුර්ලභයි මේ ගැඹුරුයි නමුත් ප්‍රතිපදාව දන්නේ කනට ඒ ගැඹුරු වියවුල් ඇස්සේ එහෙනම් මේ තල බල අතාරණක පෙනෙන ලෝකයේ සාන්තිවත් වාඩි වෙන අසහනයෙන් තොරව ජීවත් වෙනවා කිව්වාම ඒක ලොකු ජයග්‍රහණයක් මොකද ඒක දුර්ලභ නිසා මේ දැනුමේ ඒ කියන්නේ තමයි හිතමාන වීමේ දැනුමේ එහෙම නැත්නම් ගන්න තියෙන පණිවිඩය උකහා ගැනීම දැනුම මොනම හේතුවක් නිසාවත් ස්ත්‍රීන්ට වැඩි පුරුෂයන්ට අඩුයි පුරුෂයන්ට වැඩි ස්ත්‍රීන්ට අඩුයි කියලා වාක්‍ය ભેදයක් ගන්නවා. මේ දැනුම පැවිදි වෙච්ච මිනිස්සු ගා වැඩි ගියෝ ගා වැඩි නැත්නම් ගියෝ ගා වැඩි පැවිදි වෙච්ච වැඩි කියලා වෙනසක්. මේ දැනුම සිල්ලතුන් ගා විතරයි කියන්නේ දුසිල්ලතුන් ගා කියලා අපි දන්න සිල්ලතුන් දුර විතරක් එක්ක. මේ දැනුම බාලයන් ගාව වයසේ අඩුවක් කියලා නැහැ. මැදිහත් ආයව තියෙනවා ලොකු අය තියෙනවා කියන එහෙම වෙනසක්. හොඳට බලන්න මේ මම නිහතමානී වෙලා තමගේ වරද පෙන්ලා දෙන කොට ඒක නිදානයක් දැක්කසේ ඒක බාර ගන්න කැමැති ගතිය දිව්‍යයන් අතර මනුෂ්‍යයන් අතර පඬිතුයන් අතර සමණයන් අතර රාජරාජ්‍ය අමාත්‍යයන් අතර මනුෂ්‍ය හැම කෙනෙක් අතරම කරකවන දෙයක් මොකද ඒ කර්දාතු ගන්නද ඊනි කාරාව කියන නැති කාරාව කියනවා බල්ලා කොයි ගාන නැට ගන්නවා ඒක බල්ලගේ ස්වරූපයනේ. ඉතින් ඒ බල්ලගේ නැට්ට ගන්න ගැතිය බල්ලට ඕන වුණොත් මේ මහත්යට උගන්වන්න. පුළුවන් වේද බල්ලට උගන්වන්න තමයි මහත්යට. උඩ පයින් ගන්න මහත්යට මේ මහත්යෝ උඩේදී හරි ජොබ් එක මේ වලි කොණ්ඩලා ඉන්න එක විතරයි කියන ඕන දෙයක් අහන්නේ බල්ලට මේ කාටවත් කියලා දෙන්න. ඒ නිසා සුත්ත බුද්ධ නැත්නම් අපි කියන පච්චේක බුදුරජාණන් වහන්සේලා උන් වගේ දැඩි අපහසුතාවයකට පත් වෙන උන්වහන්සේට හොඳටම දන්නවා මේ ලෝක සඵල කරන්න තියෙන එකම ක්‍රමයයි. නිහතමානී වෙන්න, ගන්නෙක් වෙන්න, උන්වහන්සේට උගන්වන්න බැහැ. කොහොමදක්වත් ඒ කණුවේ සංවේදනය කරන්නේ. සම්මා සම්බුද්ධ වහන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි උන්වහන්සේක කරනවා උන්වහන්සේක ලෝකයට හිතසුව බව දන්නවා උන්වහන්සේ අපේ ගෞතම සර්වචන් අවුරුදු 45 කරලා පෙන්නනවා. තව කෙනෙකුට පෙන්වනවා. ඒ නිසා ඒක හරියට පහනක් පත්තු කරලා බුදුරජාණන් වහන්සේ තිබ්බා වගේ නෙමෙයි. පහනක් පත්තු කරන පහන් කරන උකුල තිබ්බා වගේ විශාල ආලෝකයක් ඇති වෙනවා. ඒක නිසා අදට අවශ්‍ය කරලා තියෙන ශාසනයේ මේ Taman නිහතමානී වෙන එක විතරක් නෙවෙයි ඒක අමාරු. Taman පිළිගන්න එක අමාරු කියලා නිහතමානී වෙලා නිහතමානීකමේ ගුණ කතා කරනවා. අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ කිසිම තැනක මොනම ඉඩක් නැහැ. අද තියෙන්නේ සම්මාන දෙන ලෝකයක්. සම්මාන දෙන එක සම්මාන ලබන්න හදනවා. සම්මාන දෙන්න හදනවා. කොහොම කොහමද එකිනෙකා පිට කසා ගැනීම මේ ලාභ සත්කාර සම්මාන ශිලෝක දිහාට යන ලෝකෙක උතුමාකාර ආශ්චර්යදී තමයි මේ ਸਰවඥාගේ ධර්මයේ අවුරුදු 2600ක් පැවතිච්චේ. පොඩි තරන්න ශාසනයේ වල්වැදි මොකී. ශාසනය ඇතුළතත් තියෙන කුලල් කාර්යයක්. ඒක නිසා සතුටක් වෙන්න පුළුවන්. සාසනෙ ගිහිල්ලා ඒජ්වාසන් ගල්ලා නෑ නිලතල පදාගත්තේ නැති වුණාට මේ ධර්මයේ තේරුම් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුද කියනවා මට මේ මේ මම මේ தත්ත්වය නිසා මට මේ කරන්න බැරි කියලා එහෙනම් ඒක මම කියන ධර්මයට කරන නිග්‍රහයක්. කිසිම කිසිම කෙනෙකුට මනුෂ්‍යකමක් තියෙන කිසිම කෙනෙකුට මේකට යන්න බැරි කමක් නැහැ. යන්න බැරි නම් මාන්නේ. නිහතමානීකම නෙවෙයි ඒ මාන කියලා කියන අපිට තියෙන ප්‍රධාන කෙලෙස් තුනෙන් එකක් තණ්හා මාන දිට්ඨි මේ ගාථාව ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ අපි මේ මාන්නේ කියන කෙලෙසේ මේක වැඩියෙන් කතා කරන්නේ නැත්තේ මොකද මේ මාන්නේ කැඩෙන්නේ අරහත්මා තෘෂ්ණාවන සෝවාන් වෙනකොටම කඩනවා කැඩෙනවා ඒකේ බල බින්දෙනවා ඊට පස්සේ දික්ඛ්‍ය ඊට පස්සේ තෘෂ්ණාව කරනවා අනාගාම වෙනකොට මාන්න කරේ රහත් ඒ නිසා උගව දෙනෙක් හිතන මේක දහන මුල නිසා මේක ගලවන්න බෑ කියලා ඒ වුණාට අනන්තවත් ඉන්නවා බෞද්ධ නොගෙන කිසිම ගුරුවරයෙක්ගෙන් බණහල නැති උප්පත්තියෙම නිහතමානී මිනිස්සු අනන්තවත් ඉන්නවා දුවට කියලා බලන්න ලෝක සාහිත්‍යයේ કોઈ සමාජයක හරි કોઈ ඥාන කොටාද කියන්නේ වීරත්වයකටපත් වෙලා තියෙන්නේ කොතනක හරි මෙන්න මේ නියතමානී ගුණය තියෙන විදිහට. ප්‍රමාණකාර කියන කට්ටිය කිසිම තැනකට ගිහිල්ලා නැහැ. ඒ මනස ඒ තරම් දුක් විඳලා තියෙනවා. දුක් විඳලා තමන්ගේ අභිවෘද්ධිය හදලා විතරක් නෙවෙයි සමාජයකට අභිවෘද්ධිය හදලා සමාජයටත් මෙහෙයුමක් කරලා කිසිම ප්‍රසිද්ධ වීමකට යන්නේ නැතුව ඒක මේ වෙලාව හැටියට වෙච්ච දෙයක් කියන මිසක්ක සදාකත් අර විදිහට මගේ පුළුවන් කාටද කියන්නේ. මට හම්බුණා කියවන්න පසුගිය සතවත් දෙයිට ලෝකේ වීරවරයන් 100 දෙනෙක්ගේ චරිත කතා මේ පැත්තේ නෙමෙයි මම කියවලා බලනකොට තේරුණා ඔක්කොම බලනකොට බෞද්ධයෝ මම කිනාතුලම තිබිලා තියෙන බුදුම නිහතමානීකම ඒ තමන්ට පීඩා වෙන්න වෙන්න පුදුම අවදියකින් පුදුම එලෙමසිටි කටක ඉඳලා ඒක හැබැයි බුද්ධ ධර්ම නම් නෙමෙයි කතා කරන්නේ නමුත් ඒකත් ජීවන චරිතයෙන් පෙන්නලා දෙනවා මේ බාධා වැඩි වුණා ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක විසඳීමේ ක්‍රමය බුදුදානන්සේ කියන එකට බොහෝ සමානයි. ඒකට තමයි ජීවිතයක් කියලා. අපිට කරගන්න බැරි මොනවා කාරණා. අපි හිතනවා සුදුට ඒක තියලා නිදි මන්දේ ඒක දීලා අපිට ගෙනලා දෙන්න ඕනේ මොකද අපි දන් දීලා තියෙනවානේ ඇයි අපිට දෙන්න බෑ අපි සිල් ලැබලා තියෙනවනේ අපිට ලැබෙන්න ඕනේ මුල් ලැබීම අපිට හම්බ වෙනවා අපි බලන්න වැටුන්න දෙයක් ඕකා කාකපුවා තෝපන රැකගන්න කරුවා කියන්නේ හම්බෙච්ච සාසනේ කරගෙන යන හදනනම් රාජහඳුරුවත් එකයි අදත් එනිසා මම මුලින්ම මතක් කරේ මේක කම්මසගත ඥාන සම්මාදිට්ඨියකින් මූලික සම්මාදිට්ඨියක් කරක් නෙවෙයි ඇත්තටම කියනවා විවිධ ගැඹුරකට යන්න පුළුවන් මේ වගේ සූත්‍රයක් මේ ධර්මයක් මේ ගාථා සජ්ජානා කරනකොට හැබැයි ඒකට දැනට නම් තමන් තුළේ ಗುಣ ටික තියෙනවා යම් ප්‍රමාණයක් කියන්න කියන්නේ කතාව වැඩි වෙලා ඒ දිහාට නැඹුරු වෙනවනම් මේ ගාතාවෙන් නැත්නම් ධර්මදේශනාවේ කෘත්‍ය සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ තමයි මේක කර බලන්න කියන කුසල ඡන්දේ වැඩෙනවා තමයි. ඉතින් අද මේ ඇයකට අසන ආයක පවතුන ධර්මදේශනාවේ මේ දැනටමත් ආධ්‍යාත්මික ජීවිතයට පෙළඹී ඉනක වාසය කරන සිද්ධාන්ත තවදුරටත් බුදුන් ඉදිරියේ ධර්මයේ ඉදිරියේ සංඝයායි ප්‍රේතාගමන්ගේ සීලයේ ඉදිරිපිට නිහතමානීකම තවදුරටත් දියුණු පවම් කර ගැනීමට මේ ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. අවසී ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාට සනසීමුදා වේවා කියලා.